නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අද දවසෙත් අපේ සුපුරුදු වෙලාවට මිලිඳු රාජ ප්‍රශ්නය උතුම් සදහම් පිළිසඳර රැගෙන ඔබ මුණ ගැහෙනවා. ඉතින් මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර නිසා අපිට ඒ නාගසේන මහරහතන් වහන්සේගේ උතුම් ප්‍රතිභානේ වටහා ගන්න වගේම ඒ ඔස්සේ දහම් කාරණා මනවින් මනවින් විග්‍රහ වී යන ආකාරය පැහැදිලි වී යන ආකාරය අත්දකින්න අවස්ථාව ලැබුණා. ඉතින් මේ කාරණා අනුමෝදන් වෙමින් අද දවසෙත් උතුම් දහම් පිළිසඳර ඔබට සමීප කරන්න නැත්නම් දහම් පිළිසඳර සමග රැඳෙන්න ඔබට අවස්ථාව දෙනවා. ඉතින් මේ සියලු කාරණා අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ නිසා අපි පළමුවෙන් හැමදෙනාම උන්වහන්සේ වන්දනා කරගනිමු. ඉතින් මා දැන් ඔබට මතක් කරනම් අද දවසේ මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වය අනුරාධපුර තුන්වන පියවරේ පදිංචි පින්වත් පී.ආර්. රණසිංහ මහණියන් ඇතුළු දරුවන් සියලු දෙනා විසින් සදැහැති දායකත්වය දනනු ලබන්නේ අපි මේ පින්තුතුන් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරගන්නවා. අදත් අපට කරුණාවෙන් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර පිණිස මේ අවස්ථාවන විට වැඩම කොට වදාලා අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසර වැලිමඩ සද්දා ශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි උන්වහන්සේගේ පාද අභිවන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා ස්වාමීනි අවසරයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම සිංහලුප ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි මීට කලින් වැඩසටහනේදී මේ සාකච්ඡා කළා මේ මරණයට බය වෙන හැටි. එහෙමයි ස්වාමී. ඊට පස්සේ නිර්සත්තු මරණයට බය වෙන හැටි. ඊළඟට ඊළඟ විශේෂ කාරණාවක් තමයි අර යමක් පිළිගනිද්දී සලකලා බලන්න ඕන කරුණු ටික. යම් අර්ථයක් ගනිද්දී බුද්ධ වචනය ගැන බලන්න ඕන. ඊළඟට අර්ථ රසය කියලා කියන්නේ බුද්ධ වචනයට ගැළපී යනවා. හැබැයි සූත්‍රේ නෑ. නමුත් බුද්ධ වචනයට ගැළපී යනවා. ඊළඟට ආචාර්ය වාදය. ඊළඟට තමන් කල්පනා කරන දේ. ඊළඟට කල්පනා කරන්න කිව්වා මේ ওই කරුණු හතරෙම ඉස්මතු වෙන දේ. ඒ කරුණු හතරෙන්ම ගන්න කරුණු ටික. එතකොට ඒ විදිහට තමයි කරුණු පහෙන් ඒ ඒ අර්ථ ගන්න. ඒකේ විදිහට දක්ව ගන්න ඕන. ඊළඟට අද අපිට කතා කරන්න තියෙන කාරණාව තමයි මල පුඩුව ගැන ප්‍රශ්නය. මේක කලින් කතා කළා. අර පිරිත් වලින් අනුභවයෙන් ඒක. නමුත් අලුතෙන් අහන අයටත් උපකාර පිණිස කරුණු කියන්නම්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කළා. අහසේ හිටියත් පොළොවේ හිටියත් කොහේ හිටියත් මොහොඳ ඇතුලේ හිටියත් කර්මයෙන් නම් ගැලවිල්ලක් නැහැ මරණයෙන් නම් බේරෙන්න බෑ කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රයේ කර්ණීයමෙත් සූත්‍රයේ අඟුලිමාල පිරිත ඊළඟට ආසානාටිය පිරිත මෝර පිරිත දජග්ග පිරිත ආදී පිරිත් දේශනා ආරක්ෂාව පිණිස වදාලා. ඉතින් කොහේ හිටියත් කර්මෙන් ගැලවිල්ලක් නැත්නම් ඇයි ආරක්ෂාවට පිරිත් වදාලේ කියලා තමයි රජුරු ඇහුවේ. ඉතින් මේ කාරණා විමසු වෙලාවේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාන්නේ භාග්‍යතුන් වහන්සේ ওই කාරණාව වදාලා. ඒ තමයි මේ මල පුඩුවෙන් මිදෙන්න මේ කර්මයේ කර්මයෙන් මරණයෙන් මිදෙන්න තැනක් නැහැ. ඒ වගේම බුදුරජාන් වහන්සේ ආරක්ෂාවට පිරිත් දේශනා වදාලා. ඊට පස්සේ බුදුරජාණන් මේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා රජතුමනි පිරිතේ ආරක්ෂාව තියෙන්නේ පිරිතේ ආරක්ෂාව තියෙන්නේ ආයුෂයේ ඉතුරු වෙලා තියෙන වයස ඉතුරු වෙලා තියෙන අකුසල කර්මයන්ගෙන් වෙහිලා නැති තැනත්තාට ආයුෂ තියෙන වයස තියෙන අකුසල කර්මයෙන් වෙහිලා නැති කෙනාට තමයි පිරිතේ ආරක්ෂාව තියෙන්නේ ඒකට උපමාවක් කිව්වොත් එහෙම මැරිච්ච ගහකට වතුර දාලා වැඩක් නැහැ. පැලේකට වතුර දාපු ගමන් හැදෙනවා. ඒ වගේ තමයි කිව්වා වයස ඉවර වෙලා ලෙඩ ඇඳේ මැරෙන්න ඕන මෙන්න තියෙන කෙනාට පිරිත් කියලා පිරිතේ ආනුභවයේ පිරිතේ ආරක්ෂාව යට ගන්න බෑ. එහෙමයි. තවත් උපමාවකින් විස්තර කළොත් එහෙම නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා රජතුමනි ගොයන් තියෙනවනේ. ගොයන් වලට පවා ගොයන් ගහ මැරිලා මේ අවසානට පිදුරු වුණාට පස්සේ මිනිස්සු වතුර හරවන්නේ නැහැ කුඹුරට. හැබැයි ගොයම් පුංචි කාලේ මෝරන්න ගත්තට පස්සේ වතුර හරවනවා. ඒ වතුර වලින් ප්‍රයෝජනයක් තියෙන නිසා. ඊට පස්සේ කියනවා රජතුමනි බෙහෙත් වල ඖෂධ වල ඖෂධ ගුණය තියෙනවානේ. නමුත් ඒ ඖෂධ ගුණයත් උනත් පිහිටන්නේ ඒ අදාළ කෙනාට කිව්වා. ඒ වගේ තමයි පිරිත උනම් පිහිටන්නේ අදාළ කෙනාට කිව්වා. ඊට පස්සේ වයස ඉතුරු වෙලා තියෙන ආයුෂ තියෙන කර්මයෙන් වෙහිලා නැති කෙනාට පිරිතේ ආරක්ෂාව එනවා. ඊට පස්සේ අහනවා නාගසේන මහරහතන් වහන්සේ රජතුමනි මේ බෙහෙත් වලින් ලෙඩ සුව වෙනව දැකලා නැද්ද ඇහුවා. දැකලා තියෙනවා කිව්වා. බෙහෙත් වලින් ලෙඩසුව වෙනවා නම් පිරිත් බලෙන් ලෙඩසුව වෙන්න බැරිද කියලා. ඊට පස්සේ අහනවා නාග ස්වාමීන් නාගසේනයන් වහන්සේ බෙහෙත් වලින් හැබැයි ලෙඩසුව වෙන්නේ බෙහෙත් අඹරනවා බෙහෙත් බොන්ට දෙනවා ඊළඟට විරේක කරනවා එක එක දේවල් කරනවා. එතකොට ඒකෙන් සුව වෙනවා කිව්වා. අපේ මහරහතන් වහන්සේ වදාලා මහරජ රාජාන්නේ ඒ වගේම තමයි. මේ පිරිත් කියන කල්හි ශබ්දය ඇහෙනවා දිව වියලෙනවා සිත පෙරලෙනවා උගුර ආතුර වෙනවා ඔවුන්ගේ පිරිත පවත්වන කල්හි සියලු රෝගාබාධ සංසිඳෙනවා සියලු අන්තරායෝ පහ වෙලා යනවා එහෙනම් කරදර රෝගාබාධ තියෙන අය දැන් තරුණ කාලේ ළමා කාලේ පව ප්‍රශ්න අහට ගන්නවානේ ඇත්තටම මෙයාලට පිරිතෙන් ආරක්ෂාවක් තියෙනවා ඒ තමන් අවංකවම ඒක කරන්න ඕන ඊට පස්සේ තියෙනවා සර්පේකු දෂ්ට කළාට පස්සේ එයා මන්ත්‍ර බලෙන් විස බස්වන්න බෑද කියලා හෙවෝ. පුළුවන් කොහෙනම් ඇයි හෙවෝ පිරිතින් බැරි. ඊට පස්සේ කියනවා මේ බලන්න පිරිත්වල අනුභවය ගැන කියනවා මේ එසේහින් මහරජාණෙනි පිරිත් බෙහෙත් ක්‍රියාව ප්‍රයෝජනයක් නැත්තේ යන වචනේ බොරුවක්. පිරිතෙන් ආරක්ෂාව ලැබූ කල්හි මහරජාණෙනි පුරුෂයෙකුට දෂ්ට කරනු කැමැති සර්පයා දෂ්ට නොකරයි. විවර කළ මුඛයේ වසාගනි. සොරුන් විසින් ඔසවාගත් මුගුරත් ඇඟට නොවදී ඔන්න පිරිත්. ඔහු මුගුරු බැහැර තමා ප්‍රේමෙන් ළඟට ඉති. කිපුණු හස්තියා ළඟට දිවා උත් නවති. දැල්වෙන මහා ගිනි කඳ පවා ළඟට පැමිණ නිවි. කැවුණු හලාහල විෂපවා බෙහෙත් වෙයි. ආහාරයක් වශයෙන් හෝ දිරවා යයි. නසනු කැමැතිව පැමිණි වදකයෝ ළඟට පැමිණ දාසියෝ වෙති. පායට පෑගුණ උගුලට හසු නොවේයි. මහරජතුමනි අහලා නැද්ද කියලා ඇහුවා. මේ බෝසත් මොනරා අවුරුදු 700ක් කිසිම අනතුරක් නැතුව හිටියා මෝර පිරිත කියලා. යම් දවසක පිරිත කිව්වේ නැද්ද එදා තමයි කො මල පුඩුවට අහුනේ. දැන් මහත්තයා මේ ටික කියවගෙන යනකොට තේරෙන්නේ නැද්ද? උදේ හවස පිරිත් පාවිච්චි කළා නම් ස්වාමීනි අපි විසින් කළ යුතු කාරණාවක් අනිවාර්යෙන් කළ යුතු දෙයක්. දැන් ඔන්න මහමෙවුනාවෙන් මේ ඔබට විස්තර කළා දුන්නානේ රතන සූත්‍රය කියලා සත්‍යක්‍රියාව කරන්න කියලා. අවංකව කරගෙන යන ආයත ආරක්ෂාව තියෙනවාමයි. එහෙමයි ස්වාමීනි. අවංකව කරගෙන යන. ඒ කියන්නේ රතන සූත්‍රයේ කියන සත්‍යක්‍රියා කරන චරිතවලට ආරක්ෂාව සපයන්න දෙවරු කැමැත්තෙන් ඉන්නවා. එහෙමයි. මේ දහමට මේ මේ බුද්ධ ශාසනයට සිංහල ජාතියට කැමැති දෙවරු ඇයි දිව්‍ය ලෝකෙ ගියේ සිංහල ජාතිය අතරින්නේ? එහෙමයි. මේ ලංකාවේ දෙව්ලොව ඉපදුන මිනිස්සු දෙව්ලොව ගියේ සිංහල මිනිස්සු අතරින්නේ. ඒ මිනිස්සු නිජබිමට ආශා කරනවානේ. ආශා කරනවා කියන්නේ මේ ආදරය කරනවානේ. එහෙම කාපු පතේ මේ මේ මේ ජරා කරගන්නේ කෙලෙහි ගුණ තියෙන අය. කෙලෙහි ගුණ තියෙන නිසා අය දෙව්ලෝ ඉපදුනේ. ඒ නිසා සිංහල මිනිසයාට ආරක්ෂාව සලසන්න නම් ඔබගේ දරුවාගේ ඔබගේ ගෙදර ඔබගේ ස්වාමියා බිරිඳ දෙමව්පියන්ගේ ආරක්ෂාව කැමති නම් අනිවාර්ය සත්‍ය ක්‍රියාවයි රතන සූත්‍රයේ සජ්ජායනා කරන්න. ස්වාමිනේ මෝරපිරිත සජ්ජායනා කරන්න. එහෙමයි. බුද්ධ වන්දනාව සමග අපිට පිරිස බුද්ධ වන්දනාව සමග යම්කිසි වෙලාවක් යොදාගෙන පිරිස එකතු වෙලා කරා නම් අනිවාර්යෙන් මේක කරන්න අනතුරු පහ වෙලා නැහැ. ලංකාවට පැමිණි අනතුරු පහ වෙලා නැහැ. සතුරා ඉසෝසවනවා. අනතුරු පහ වෙලා නැහැ. ඒ නිසා එක දිගට එක දිගට අඩුම තරමේ තව මාස 3ක්වත් මේ පිරිච්චින එකයි සත්‍යක්‍රියාව කරන එකයි දිගටම කරගෙන යන්න. ඒක ඔබට අපි දෙන කාරුණික කාරුණික ආශිර්වාදයක් ඒකාන්ත ආශිර්වාදයක්. මේ මේ මේ තියෙන්නේ පිරිති ආරක්ෂාව ගැන. ඊට පස්සේ කියනවා රජතුමනි ඉස්සර අර සිද්ධ විද්‍යාදරයෝ මන්ත්‍ර බලෙන් නොපෙනී ගියා. මන්ත්‍ර බලෙන් එහෙයි. ඒතර මාන්ත්‍ර බලයෙන් නොපිනී ගිහිලා බේරුණානේ. එතකොට ඒ වගේ පිරිත් බලෙන් ඇයි කිව්ව හැම බේරෙන්න බැරි. ඔහාගේ විස්තර ලෝකෙ තියෙද්දි ඒ යంత్ర මන්ත්‍ර කියනවා අශ්‍රතව පෘතජන ලෝකේ කතා. ඒ අය ගලවපු මේ ගලපපු වචන. නමුත් බුද්ධ වචනේ මේ පිරිත් දේශනා අසංඛ්‍ය කල්පලක්ෂ හතරක් පිරුම් පුරපු මහා පින්බලෙන් ලෝකයේ සිටින මහා භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩලෙ ඉපදෙලා මෝ මණ්ඩලෙන් නිකුත් වූ ධර්මය. ඇයි ඒ වගේ ආරක්ෂාවක් නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ තියෙනවා අහනවායන් ස්වාමීනි හැම කෙනාටම පිරිතේ ආරක්ෂාව එනවාද? ඊට පස්සේ කියනවා පිරිතේ ආරක්ෂාව සමහර අයට එනවා සමහර අයට එන්නේ ඒක වෙන්නේ කොහොමද කියලා ඇහුවා. ඊට පස්සේ ඇහුවා කෑමක් කෑවට පස්සේ නෑ කෑමෙන් මනුස්සයට පණ දෙනවද කියලා ඇහුවා. ස්වාමීනි ආහාරෙන් ජීවේ දෙනවා. එහෙනම් කෑම වැඩිපුර කෑවොත් තේරෙනව නේද? කෑම නිසාම කෙනෙක් ජීවත් කරනවා කෑම නිසාම කෙනෙක් මැරෙනවා. තේරෙනව නේද? ඉතින් ඒ වගේ නමුත් කෑමේ ස්වභාවය තමයි ජීවත් කරන එක. වැඩිපුර කාපු එකයි ප්‍රශ්නේ. ඒ වගේ පිරිතේ ස්වභාවය තමයි කෙනාව ආරක්ෂා කරන එක. ඒක වැරදි විදියට වුණොත් එහෙම ආරක්ෂාව එන්නේ නැහැ. කොහොමද වැරදි විදියට එන්නේ? කොහොමද හරි විදියට පිරිත යොදාගන්නේ? කියනවා මහරජාණනි තුන් කරුණකින් පිරිතෙන් ආරක්ෂාව ආරක්ෂාව නොසැලසෙයි. පිරිතේ ආනුභාවය එන්නේ මේ කාරණා තුනේ. කර්මයෙන් වැහිලා. කර්ම බලවේගයක් ඇවිල්ලා එයා විඳවනවා පිරිතේ ආරක්ෂාව ඉන්නේ නැහැ. ඊළඟට කෙලෙසුන්ගෙන් වැසීමෙන්. කියන්නේ පිරිත් පාවිච්චි කරන වෙලාවේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්, නිදිමතෙන්, ඊර්ෂ්‍යාවෙන්, කුහකමින් වැහිලා පිරිත් කියනවා. එහෙම නෑ. ඊට පස්සේ තියෙනවා විශ්වාසය නැතිකමෙන්. විශ්වාසය හරියට තිබ්බේ නැත්නම් ඒ පිරිතේ අනුභවය එන්නේ නැහැ. විශ්වාසයේ මේ කියනවා පිරිතෙන් ආරක්ෂා වෙන්න නම් තියෙන්න ඕන කියනවා කර්මයෙන් වෙහිලා නැති වෙන්න ඕන කෙලෙසුන්ගෙන් වෙහිලා නැති වෙන්න ඕන ඒ කියන්නේ නීවරණ අඩු වෙන්න ඕන ඊළඟට විශ්වාස තියෙන්න ඕන ඊට පස්සේ ආන්න එහෙම වුණොත් පුළුවන් කියනවා දරුවෙක් රකින්න අම්මා කෙනෙකුට හයිය තියෙනවා කියන නමුත් දරුවා වැරදි වැඩක් කළා රජේ දඬුවමට අරන් ගියොත් අම්මට රකින්න බෑ හේතුව අම්මගේ වැරද්දක් නෙවෙයි ළමයාගේ වැරද්ද සප්පිරිත අම්මා කෙනෙක් වාගේම සත්වයා රකින්නවා නමුත් ඒ පිරිත කියන කෙනාගේ ස්වභාවය ඒ ආරක්ෂාව ගන්න බලපානවා කියෝ. ඉතින් මහත්තයා මේක මේ පිරිත ගැන තියෙන විශ්වාසයයි එහෙමයි ඊළඟට සත්‍යක්‍රියාවේ අනුභවයයි ගැන කියවෙන්න පොඩි කතාවක් කියන්න අවශ්‍යයි ඒ තමයි ළඟදින් අම්මා කෙනෙක් කතා කළා මේ මෑණියෝ විවාහ වෙලා බොහෝ කාලයක් දරුවෝ නැහැ එතකොට මේ මෑණියන්ගේ දරුවෝ හදන්න බැරි විදිහට ගර්භාෂය ඇලිලා ඉතින් මේ මෑණියන්ට දරුවෙක් සංඥාවක්වත් නැහැ. නමුත් දරුවන්ට කැමතියි. නමුත් මේ අම්මට ලොකු විශ්වාසයක් තිබ්බා අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන. මේ මෑණියෝ අඟුලිමාල පිරිත සජ්ජායනා කළා අඟුලිමාල මහරහතන් වහන්සේට මුළු හදවතින්ම වන්දනා කරලා පැන් එකක් බොනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මේ අම්මගේ සත්‍යයත් විබිලා තියෙනවා. නැතම මේ අම්මටත් මතක නැහැ දැන දැන සතෙක් මරපු එක. එහෙමයි. ඒක සත්‍ය ක්‍රියා කළා. මාස 3න් කුසල දරුවෙක් ආවා මේ බොහෝ කාලයක් දරුවෝ නැතුව ඉඳලා ඊට පස්සේ දරුවා ඉපදුනා පුදුමේ දොස්තරලටත් ඒත් ගර්භාෂය ඇලිලා නමුත් දරුවා ඉපදුනා එහෙමයි මහත්ය මතකද වැස්ස නැති කාලේ සත්‍යක්‍රියා කරනකොට වැස්ස වහින්නේ වලාකුළු මුල් කරගෙන නෙවෙයි සත්‍යක්‍රියාව මුල් වෙලා. එහෙමයි ස්වාමී. ඒ කරුණ හෙළිදරව් ඒක ඒක මේකෙන් හෙළිදරව් වෙනවා දරුවෙක් ඉපදෙන්න කුසේ පරිසරයක් තියෙන්න ඕනේ ඒක ස්වභාවික න්‍යාය තියරිය එහෙමයි ස්වාමීනි නමුත් මේක උනේ සත්‍යක්‍රියාවෙන් ඒ අම්මර දැන් දරුවෝ දෙන්නයි විශ්වාසෙ මහත්යට පිළිකාවක් හැදෙනවා පිළිකාවක් හැදිලා ඒ මහත්තයා මහරගමනේ පිළිකාරවහල් මහරගමෙන් එව්වත් තව ටික දවසයි ඉන්නේ හොඳට කන්න බොන්න දීලා සුවසේ මේ හුස්ම පොද යන්න දෙන්න කියලා. ඒ අම්මා අර විදිහටම පිරිත් කළා. එහෙමයි. අවුරුදු 5ක් ජීවත් වුණා මහත්තයා. අවුරුදු 5ක් ජීවත් වුණා. නමුත් ඩෙන්ගු රෝගයක් හැදෙලා මහත්තයා නැති වෙලා තියෙනවා. එහෙමයි. කොහොමද විශ්වාසය? පිරිත ගැන විශ්වාසයේ තියෙන තාක්කල් ආරක්ෂාව නම් එනවාමයි. අනිවාර්යෙන් මේ අනාගත ප්‍රශ්න ටිකට මෝර පිළිත පාවිච්චි කරන්න ජීවිත ආරක්ෂාවට. එහෙමයි. ඊළඟට එන බලවේග මැඩ පවත්වන්න රතන සූත්‍රයේ සත්‍යක්‍රියාව අඟුලිමාල පිළිත පාවිච්චි කරන්න නිතර දරුවන්ට පුරුදු කරන්න දවසට එක පිරිතක් හරි කියන්න. ඊළඟට වාහනයකට ගොඩ වෙනකොට මෝර පිරිත ඊළඟට තුනුරුවන් සිහි කරන්න අනිවාර්යයෙන් මේ යකඩ ගොඩවල් උඩ යන්නේ. ස්වාමීනි මේ සම්බුද්ධ ශාසනය රැකවරණ දැන් අපිට දැන් අම්මලා දරුවන් නිවසෙන් පිටපැත්තට ගියාට පස්සේ සමහරට ඒ ගැන කල්පනා කර කර ඉන්නවා කොයි වෙලාවෙද එන්නේ දන්නේ නැහැ. මොනවද සිද්ධ වෙන වදුරු වැඩ කරන තැන හොඳින්ද දන්නේ නැහැ ආදි වශයෙන්. නමුත් ස්වාමීන් වහන්සේ ඒ සියලු කාරණා තිබෙද්දී ඔබ වහන්සේ අපට පෙන්වා දුන්නා වගේ මේ සරණ සීලය හරියට පිළිහිටලා පිරිස් සජ්ජායනා කරමින් සාපේහිත දැන් අපිට දරුවෝ ගැන වැඩට ගිය ස්වාමියා බිරිඳ ගැන අපිට අනතුරක් වෙයි කියලා බය තියෙනවා නම් පිරිත් කියලා ආශිර්වාද කරලා කළා නම් හරිය ඊට හිතනවා මම තුනුරන් සී කරලා ආශිර්වාද කරලා තියෙන්නේ මගේ පුතාට දුවට කරදරයක් වෙන්නේ නැහැ කියලා බය නැතුව ඉන්න ඕනේ විශ්වාසයෙන් එහෙමයි ස්වාමී. ඒ අම්මා කෙනෙක්ගේ විශ්වාසය තාත්තා කෙනෙක්ගේ විශ්වාසය දරුවන්ට පුදුම විදිහට බලපානවානේ. ඒ නිසා මේ පිරිතේ ආරක්ෂාව කියන එක නම් හරියට ගන්න ඕන. එතකොට මේ අපි දැන් මේ ඔය එක පරිච්ඡේදයක් මම කෙටියෙන් විස්තර කළේ. මීට කලින් අපි පැය භාගයක් ඔක විස්තර කළා අපේ මිනුද රාජ ප්‍රශ්නේ වැඩසටහනේම. ඉතින් මේ වැඩසටහන හොයාගෙන ඒ කරුණු කාරණා තේරුම් ගන්න ඕන. මහන්තයා අද බොහොම ලස්සන කාරණාවක් ඊළඟට කතා කරන්නේ. මේ මිලිඳු රජතුමාගේ ඥානෙති මතක ශක්තිය කියනවා මිලිඳු රජුරෝ නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේලා බණ කිනුරු කියනවා බුදුරජාණන් වහන්සේට චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර ඕන තරම් ලැබෙනවා කියලා කියනවා. ඔබ වහන්සේලාම බණ කියනකොට කියනවා තථාගතයන් වහන්සේ පංචශාල කියන බ්‍රාහ්මණ ගමට වැඩි ආය ඒ ගමේ කිසිවෙක්ගෙන් දානි ලැබිලා නැතුව හිස් පාත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ ආපහු වැඩියා කියලා කියනවා. එහෙමයි. මහත්තයා මහත්තයා බුද්ධ දේශනාවේ තියෙනවා කතම බුදුරජාන් වහන්සේට ඕන තරම් චීවර පිණ්ඩපාත සේනාසන ලැබෙනවා. ඒක උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයත් එක්ක ලැබෙන විපාකයක්. ඒ වගේම සිද්ධියක් වෙලා තියෙනවා මේ පංචශාල කියන ගමන ගමට බුදුරජාණන් වහන්සේ වැඩි වෙලාවේ එක මිනිසෙක්වත් දාන දුන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආපහු හිස් පාත්‍රයෙන් වැඩියා. හැබැයි එහෙම ලැබුණ නැත්තේ මාර්යා ආවේශ වෙලා. එහෙමයි. මාර්යා තමයි අර මිනිස්සුන්ට ගෙදරින් එළියට එන්න දෙන්නේ හිතෙන් දාන දෙන්න හිතවන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගමෙන් එළියට වඩිනකොට මාර්යා ඒ ඒ පෙනින්දලා කිව්වා අද මොකුත් හම්බුන්නේ නැහැ නේද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මාර්ය තථාගතයන් වහන්සේට ලැබෙන්නේ නැති විදිහට ඔබ කටයුතු කළානේ කියලා. අනේ ආපහු වඩින්න කිව්වා. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මාර්ය තථාගතයන් වහන්සේ පීති බක්කා භවිස්සාම දේවා ආභස්සරා යථා ආභාසර දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ ආහාරය තමයි ප්‍රීතිය. මමත් ප්‍රීතිය ආහාරය කරගෙන ඉන්නවා කියලා කියනවා. ඉතින් ඒ විදිහට ඒ වෙලාවේ මාර්යා නොපෙනී යනවා. ඔන්න ওই කාරණා දෙක මුල් කරගෙන බුදුරජාණන් වහන්සේට හැම දානමාන හැම එකක්ම ලැබෙනවා නම් එදා ඇයි ලැබුන්නේ නැත්තේ? ලැබුන්නේ නැහැ කියන එක හරිනම් දානමාන ලැබෙනවා කියන කතාව වැරදි. ඒක හරිනම් එහෙම මේක වැරදි. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ කරා ඔය උබතෝපාකෝ ටික ප්‍රශ්නය මේ යොමු වුණා. දැන් ඔබ වහන්සේ පුළුවන් නම් මේක විසඳන්න කියලා ඔන්න ප්‍රශ්නේ යොමු කළා. අපේ ස්වාමීන් වහන්සේට පින් දීලා අපි මේ කාරණා තවදුරටත් දැනගනිමු අවසරයි ස්වාමීන් අපි දැන් අලුත් ප්‍රශ්නයකට ප්‍රවේශ වුණා. එහෙමයි ස්වාමීන්. බුදුරජාන් වහන්සේ හැම දෙයක්ම ලබන ස්වභාවයෙන් යුක්තයි නම් ඇයි පංචශාලා ගමට ගියාට පස්සේ ලැබුණ නැත්තේ කියන එකයි. ඒකට නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා බුදුරජාන් වහන්සේට චීවර පින්ඩපාත සේනාසන ගිලන්පස ලැබෙනවා. ඒ වගේම පංචශාලා ගමට ගියාට පස්සේ භාග්‍යවතුන් වහන්සේට දානෙ ලැබුණේ නැහැ. නමුත් ඒ දානෙ නොලැබුණේ පාපී මායයා විසින් තමයි ඒක කළේ. මේක කියපු ගමන් මේ මිනිඳු රජුරු ඇහුවා එහෙනම් ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අනන්ත ගණන් කල්ප පෙරම් පුරලා පෙරම් පුරලා කුසල් උපද්දවා ගත්තා. අප්‍රමාණ දානමාන දුන්නා. එතකොට කුසල් ගොඩාක් කළා. එතකොට ස්වාමීනි එතකොට මේ මායя කියන්නේ පොඩි කුසලයකින් ආපු එකේ. එතකොට මෙච්චර මහා පින් කන්දරාවක් තියෙන බුදු කෙනෙක්ගේ ජීවිතයට බලපෑම් කරන්ද පොඩි කෙනෙකුට පුළුවන්ද? ඊට පස්සේ ඇහුවා එහෙම වුණොත් ඔබ වහන්සේ කියන කතාව හරිනම් මේක පිළිගන්න වෙනවා. ඒ තමයි කුසලයට වඩා අකුසලයේ බලවත් කියලා. ඔබ වහන්සේගේ බණ හරිනම් එක්කෝ පිළිගන්න වෙනවා බුද්ධ බලයට වැඩිය මාර බලය වැඩි කියලා. විස්තර කරලා දෙන්න කිව්වා. මේ රජුරු මේ කාරණා ගලපන විදිහ ස්වාමීනි. ඔව් මේවා රහතන් වහන්සේ නමක්ගෙන් ලැබෙන උත්තර මිසක් ආනම් අද කාලේ නම් මොකක් හරි පටලවයි. මේ වගේ උත්තර දෙන්න නම් බෑ මහන්තයා. ඊට පස්සේ ඔබ වහන්සේ ඔය කියන කතාව හරිනම් ඔය කතාව මෙහෙම ඉන්නේ. ගහේ අග බරයි කිව්වා මුලට වැඩිය. එහෙම නැත්තම් ඔය ඔය කියන විදිහට. එතකොට බුද්ධ බලයට වඩා මාර බලය වැඩිද කියලා ඇහුවා. එහිලං කරුණු දැනගන්න කැමති ස්වාමීන් කිව්වා. අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා රජතුමනි උපමාවක් කියනවා. මහන්තයා මේක නම් පුදුමයි. ඒ කියපු උපමාව. කියනවා යම්කිසි සක්විති රජ කෙනෙක්ගේ රාජධානියේ දුප්පත් මිනිසේ සක්විති රජතුමාට ආදරයට මී පැණි ටිකක් අරගෙන එනවා. ඒ දොරටුවේ ඉන්න දොරටු පාලකයා රජුරුවත් එක තරහයි. දොරටු පාලකයා කියනවා එයි ඔබ කොහෙද යන්නේ? ඊට පස්සේ කියනවා රජුරවන්න මී පැණි යන යනවා. මේ රජතුමා මේ වෙලාවේ මුණ ගැහෙන්න බෑ. ඔය ආවුනොත් එමේ ඉවරයි යනවා යන්න කියලා පන්නනවා. ඒතර රජතු ශක්විති රජතුමාට ගෙනාපු මේ පැණි ටික දොරටු පාරකයා හරවල යවුවා. ඒතර ශක්විති රජුරවන්න ගෙනාපු මේ පැණි දොරටු පාලකයා ඉරිසියාවෙන් හරවල යවුවා කියන පමණින් දොරටු පාලකයා ශක්විති රජුරවන්ට වැඩිය බලවත්ද කියලා ඇහුවා. බුදු කෙනෙකුට ලැබෙන එක මායя වැලැක්කුව පමණින් බුදුරජාණන් වහන්සේට වැඩිය මායя බලවත්ද කියලා ඇහුවා. හරි එක පැත්තක දොරටුවෙන් එන මේ වැද ටික ඒ ඉරිසියාවෙන් නතර කළානේ. නමුත් තව දොරටු කීපේ කීයකින් සක්විති රජතුමාට ලාභය ලැබෙනවද? තේරුණා නේද? කියනවා රජතුමනි හරි ලස්සනයි. විස්තරයේ එසේම මහරජාණෙනි ඉරිසියාවෙන් පෙළී ගිය පවිතු මාරයා පංචශාල ගමේදී බ්‍රහ්මණ ගෘහපතියන්ට ආවේශ වූයේය. එනමුත් අන්‍ය වූ අනේක ලක්ෂ ගණන් දිවිවරු අමෘතේ වූ දිව්‍ය ඕජස් කෙන එතැනට පැමිණියාහුය. භාග්‍යතුන් වහන්සේගේ කයෙහි දිව්‍ය ඕජස් බහාලන්නෙමුයි භාග්‍යතුන් වහන්සේට වන්දනා කරමින් ඇඳිලි බැඳ සිටියාහුය. උන්වහන්සේ පාත්‍රේ අරගෙන හිස් අතින් වඩිනකොට ලක්ෂ ගණන් දිවිවරු දිව්‍ය ඕජාව මේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරියේ බහලන්ඩ සැදී බැහැදීගෙන හිටිය කියන්නේ. ඒ කියන්නේ ස්වාමිනේ පින්ඩපාත අවස්ථාව කාටවත් ආයේ වලක්වන්නේ නැහැ. දැන් මේ මේකේ මහත්ය අපූරු මේ සැඟවි ගිය මහා බුදුගුණ හතරක් දැන් කියවෙනවා. කියනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ එකරුණ එසේම වේවා. ලොවේ මහා පුරුෂෝ පුරුෂ රත්නිය වූ භාග්‍යතුන් වහන්සේට සිව්පසේ සුලබ වන්නේය. දෙව් මිනිසුන් විසින් ආයාචනා කරන ලද්දේ භාග්‍යතුන් වහන්සේ සිව්පස්සේ වළඳනසේක. එසේ නමුත් මාර්යාගේ යම් අදහසක් වූයේද එපමණකින් ඉෂ්ට වූයේය. ඔහු යම් කරුණකින් භාග්‍යතුන් වහන්සේගේ භෝජනයට අනුතුරු කළේය. ස්වාමීන් එහිලා මගේ සැකේ නොසිදෙයි. එහිලා විමති හටගත්තේ සැකේ හටගත්තේ මගේ මනස නිට්ටාවටපත් නොවේ. ඔබ වහන්සේ කියන කාරණාව හරි. බුදුරජාණන් වහන්සේට ඕන තරම් දානමාන ලැබුණා. නමුත් බුදුරජාණන් වහන්සේගේ දානේ මාර්ය වැලක්කුවානේ. බුදුරජාණන් වහන්සේගේ දානේ මාර්ය වැලක්කපු එක මට ප්‍රශ්නයක් කියුවා. ඇයි එහෙම එහෙම වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි බලමු අපේ නාගසේන මහරහතන්වද කොහොමද උත්තර දෙන්නේ කියලා. යම් කරුණකින් අරහත් වූ සම්මා සම්බුදු දෙවියන් සහිත ලෝකයේ උතුම් අග්‍ර පුජ්‍යල වූ උතුම් පුණ්‍ය කුසලයන්ගෙන් උපන්නා වූ අසම සම වූ අනෝපම වූ අප්‍රතිපුජ්‍යල වූ තථාගතයන් වහන්සේට ලැබිය යුතු ලාභයට පහත් වූ ලාමක වූ අල්ප වූ පාපී වූ අනාර්ය වූ වැරදි මඟට පිළිපම් මායයා අන්තරාය කලේය මහරජාණෙනි අනතුරු කිරීම සතරකි නොදැක්ක පිළියෙල කළ දෙයට අනතුරු කිරීමය එහෙමයි ස්වාමීනි දැන් බුදුරජාණන් වහන්සේගේ දානෙට අනතුරු කරන්න පුළුවන් නොදැක පිළියෙල කළ දෙයකට. බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. එහෙමයි. නොදැක පිළියෙල කරපු දෙයකට අනතුරු කරන්න පුළුවන්. උදේශා කරන ලද දෙයට අනතුරු කිරීමය. කියන්නේ මේ නොදැකපු දෙයට අනතුරු කිරීම, උදෙසා කරන දෙයට අනතුරු කිරීම, ළඟට පමුණවන ලද දෙයට අනතුරු කිරීම, පරිභෝග කරනකොට අනතුරු කිරීම. රජතුමනි නොදක පිළියෙල කළ දෙයට අනතුරු කිරීම කියන්නේ මොකද්ද? යමෙකු වෙනුවෙන් නියම නොකොට ඔහු පැමිණෙන බව නොදැක පිළියෙල කළ දෙයට අනුන්ට දීමෙන් කවර ඵලයක් දැයි කියා කිසිවෙක් ඒට අනතුරු කරයි නම් මේ නොදැක පිළියෙල කළ දෙයට අනතුරු කිරීම නම් වෙයි. ඒ කියන්නේ යම්කිසි කෑමක් බීමක් හදනවා. එතකොට ඒක දෙන්නේ කාටද කියලා කතාවක් නැහැ. එතකොට ඒකට කෙනෙක් මැදට පැනලා ඒ කෑම බීම විනාශ කරනවා. තේරෙනවද? දැන් මේ ටික මේ ටික ඉගෙන ගන්න එක ඊළඟ කාරණා තේරුම් ගන්න වැදගත්. තව එකක් තියෙනවා උදේශා කරන ලද්දේට අනුතුරු කිරීම කියන්නේ මෙහිලා ඇතම් පුජ්‍යලයකු නියම කොට ඔහු උදේශා භෝජනයක් පිළියෙල කරන ලද්දේ වෙයි. ඒට යමෙක් අනුතුරු කරයි නම් උදේශා අහවලා උදේශා කරපු දේ කියලා තියෙද්දින් කවුරු හරි ඒක විනාශ කරනවා. ඒකට කියනවා උදෙසා කරපු දෙයට අනතුරු කළා කියලා. ළඟට පමනවපු දෙයට අනතුරු කළා කියලා වෙන්නේ යම් කිසිවක් ළඟට පමනවලා තියෙනවා, පිළිගන්නවලා තියෙනවා, ඒකට අනතුරු කරනවා. පරිභෝගයට අනතුරු කරනවා කියන්නේ යම් කිසි යම් කිසි පරිභෝගයක් ඇද්ද ඒට කිසිවෙක අනතුරු කරයි. ඒක ප්‍රයෝජනෙ ගන්නකොට අනතුරු කරනවා. මහරජාණෙනි මේ වනායේ හතරක් වූ අනතුරු කිරීම පවිතු මාර්යා වනාහි යම් හේකින් පංචශාල බ්‍රාහ්මණ ගෘහපතියන් හට ආවේශ වූයේ වේද බුදුරජාණන් වහන්සේගේ පරිභෝගයට නෙවෙයි ළඟට පමුණුවන ලදට දෙයට නොවේ උදෙසා කරන ලද දෙයට නොවේ අනාගතේ නොපැමිණි නොදොටු දෙයින් අන්තරාය කරන ලද්දේය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හදපු දානයකට අන්තරා කළේ නැහැ කිව්වා දැන් ඒ ගමේ මිනිස්සු බත්තු යන්නේ අද බුදුරජාණන් වහන්සේට දෙන්න කියලාද එහෙම නෙමෙයි කියලා සාය සඳහන් වෙනවා. ඒක එහෙම නෙමෙයි. ඒ මිනිසුන්ගේ ගෙවල් වල තියෙන කෑම තියෙනවා. ඒ කෑම උයලා තියෙන බුදුරජාණන් වහන්සේට නෙමෙයි. උදේසාත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ළඟට ගෙනල්ලත් නෙවෙයි. දැන් කවුරුවත් මිනිස්සු මේ උස්සගෙන ආපු බත් ටික නොදී ඉඳලා නැහැ. කවුරුවත් ගෙවල් වලින් එළියට එන්නේ නැහැ. මේ භාග්‍යවතුන් වහන්සේ දාංගයට පවත් ගන්න ඕන කියලා සිත් පහළ වෙන්නේ නැහැ. සිත් සිත් පහළ වෙන්නේ නැහැ. ඒ අවශ්‍යයි එහෙයි. අනිතකේ දාන උයලා තියෙන්නේ ආහාර උයලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පිණිස නෙවෙයි. ඒ නෙමෙයි ස්වාමීනි එහෙමයි. වෙන් කළත් නැහැ, ලං කළත් නැහැ. ආනේ දාණයට තමයි මාර්යා අන්තරාය කළේ. කියනවා යම් විදිහකින් ඊර්ෂ්‍යාවෙන් කියනවා යමෙක් ඉතින් මහරජාණෙනි යමෙක් ඊර්ෂියාවෙන් භාග්‍යතුන් වහන්සේ උදෙසා කරන ලද ළඟට පමුණුවන ලද පරිභෝගයට අන්තරා කරන්නේ නම් ඔහුගේ හිස මුදුනින් හතකට හෝ දහසකට හෝ පැලියන්නේය. බුදුරජාණන් වහන්සේ උදෙසාම ගෙනාපු දෙයකට කවුරු හරි අන්තරායක් කළොත් එහෙම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ඔහුගේ හිස හත් කඩකට පැනනවා කියන්නේ. ඒක තමයි ධර්මතාවය. ඒක තමයි ධර්මතාවය. බුදුරජාණන් වහන්සේ උදෙසා ගෙනාපු දෙයට. මහත්ය මේකෙන් අපූර්ව කාරණාවක් වෙනවා. මේක හොඳයි බනහන අම්මලාට. ඒ කාරණාව තේරුම් ගන්න. මේ ගෙවල් වල කෑම වල රස නැති ප්‍රශ්නයක් තියෙනවානේ. සමහර ගෙවල් වල අමනුෂ්‍ය ප්‍රශ්න තියෙනවද කියලා ඒ ගෙදරින් ගේන දාණයෙන්ම හොයන්න පුළුවන්. රහ නැහැ. ඕජාව ඒ ගෙදර මල පෙරේතය උරාගෙන බොනවා. මේ කෑම රහ නැති වෙන එක වළක්වන්න ක්‍රමයක් තියෙනවා. ඒක ඒ ක්‍රමේ නිකමට කරලා බලන්න. මං කියනවට කරන්න. ඒ තමයි දානේ දවසේ නැත්නම් බුද්ධ පූජාව තියෙන දවසේ ඒ ලෙවල් ටික වෙන් කර ගන්න ඕන මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාටයි. මේක බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාටයි අනතුරක් නොවේවා කියලා අදිස්ථාන කරනවා. උයන කොටත් වාජනයට අත තියලා අදිස්ථාන කරනවා මේ දාන උයන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේට රසයට අන්තරක් නොවේවා කියලා. දානේ gederi ඉඳලා පන්සලට ගෙනියන කොටත් හිතෙන් අදිස්ථානයක් කරනවා මේ දාන ගෙනියන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාටයි කිසි කෙනෙක් අනුතර නොකරත්වා කියලා. රසායි. එහෙමයි ස්වාමීනි. රසට අනුතර වෙන්නේ. අපි කරලා තියෙනවා ඒක. එහෙමයි ස්වාමීනි. අපි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන් කළොත් එහෙම යම්කිසි දානයක් ආහාරයක් ඒකට කාටවත් බැල්ම හෙලන්න බෑ. එහෙමයි ස්වාමී. ඒ නිසා බුදු පහන වුණත්, ගේ ඇතුලේ තිබ්බා හෝ එළියේ වුණත් පහන වෙන් කරන්නේ බුදුරජාණන් වහන්සේට නම් කාටවත් බැල්ම හෙලන්න බෑ. එහෙමයි ස්වාමී. දැන් අපි සතරවරන් දෙවියන්ට සද්දවියන්ට පහන් තියෙනවානේ. ඒතකොට ඒ පහන බුදුරජාණන් වහන්සේට පුදලා ඒ පින සද්දවියන්ට දෙනවා. යම්කිසි තැනක පහනක් තියෙනවා නම් ඒකට අමනුෂ්‍ය බැල්ම වැටි කියලා හිතෙනවා නම් හොඳම ක්‍රමය ඒ පහන බුදුරජාන් වහන්සේ උදෙසාම වෙන් කරන්න ඕන. ඒ පහන ඉතිවිසෝ ගාතාව කියමින් පත්තු කරන්න ඕන. එතකොට ඒකට අමනුෂ්‍ය බැල්ම වැටෙන්නේ ඉතින් ওই විදිහට ඒ ආරක්ෂාව අපි ගන්න ඕන. මේවා දැනගෙන ඉන්න ඕන මිනිස්සු ඈ. ස්වාමීනි අවසර කාරණාවක් සේවත් වෙන ඔබ වහන්සේගෙන් විමස ගන්න හිතෙනවා අර මේ මහබෝසතාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේට දානය පිරිනමන්න සූදානම් වන අවස්ථාවේ අඟුරු වලක් මැද්දේදී මාර්යා මැව්වට පස්සේදී පියුම් පිපිලා දාණයට අනතුරක් කරන්න ඕනේ දාණය පූජා කරගන්න යදෙන කියන කතාව. ඔව් එහෙම තියෙනවානේ දැන් පසේ බුදුරජාණන් වහන්සේට නමකට දාණය ලැබෙන්න සලස්වද්දී ඒක නොලැබෙන්න කටයුතු කරනකොට මාන හැබැයි පසේ බුදුසෙන් ඒ පසේ බුදු කෙනෙක්. ඒ වෙලාවේ සිද්ධුමා අර අඟුරු වල මැදින් අඩිය තියෙනකොට මම නෙළුමක් පිපුණානේ. එහෙමයි ඒ අපේ බෝධිසත්වයෝනේ. එහෙම දන් දුන්න බුදුරජාණන් වහන්සේනේ සම්බුදුනේ. නේද? ඉතින් ඒ නිසා මේකේ තියෙනවා මහරජාණෙනි කිසියෙකු විසින් හෝ නොවැසිය හැකි මේ ಗುಣ හතරක් තථාගතයන් වහන්සේට ඇත්තේය. ඒ කවර හතරක්ද? මහරජාණෙනි භාග්‍යතුන් වහන්සේ උදෙසා කරන ලද ළඟට පමුණවන ලද ලාභයට කිසිවෙකු විසින් හෝ අනතුරු කරන්නට නොහැකේය. බුදුරජාන් වහන්සේ උදෙසා බුදුරජාණන් වහන්සේගේ ළඟට ගෙනාපු දානයකට සිව්පසේට අනතුරු කරන්න බෑ කාටවත්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරියේ වටා දිවෙන බුදුරැස් මාලාවට කාටවත් අනතුරු කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයට කාටවත් අනුතුරු කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට කාටවත් අනුතුරු කරන්න බෑ. අනන්තරාය අනතුරු කළ නොහැකි කාරණා හතරක් තියෙනවා. මේක මහත්ය අතීතයේ තෙරවරුන්ගේ ජීවිත ආරක්ෂාව පිණිස මේ කරුණු හතර පාළියෙන් කරුණු හතර පාළියෙන් අපි ඊළඟ දවසේ ඒ කම්පාලියෙන් මම මේ සූත්‍රයේ ගේන්නම් ලියලා දැනට අපිට සිංහල පරිවර්තනයනේ තියෙන්නේ. එතකොට ඒ කරුණු හතර පාලියෙන් සජ්ජායනා කරලා ආරක්ෂාවට පාවිච්චි කරනවා මහතෙරුන් වහන්සේලා ආරණ්‍යවල. එහෙමයි. ඇත්තටම ආශිර්වාදයක් තියෙනවා. ඔහුට කරදර කරන්න බෑ කාටවත්. ඒ සත්‍ය ක්‍රියා කරනවා බුදුරජාණන් වහන්සේගේ ලාභයට කාටවත් අනුතුරු කරන්න බෑ සත්‍යයයි බුදුරජාණන් වහන්සේගේ බුදුරැස් මාලාවට අනුතුරු කරන්න බෑ සත්‍යයයි බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයට අනුතුරු කරන්න බෑ සත්‍යයයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට අනුතුරු කරන්න බෑ කාටවත් සත්‍යයයි ඒ සත්‍යානුභවයෙන් මාහතද ආරක්ෂාව වේවා කිසියෙකුටත් අනුතුරු කරන්න නොහැකි වේවා කියලා එහෙමයි ස්වාමී පාලියෙන් මේ කරුණු ගොනු කරලා හදලා තෙරුන් වහන්සේලා ආරණ්‍ය වාසී පාවිච්චි කරනවා. මට අනන්තරාය පිරිත හරි මොකක් හරි ඔන්න ඔය වාගේ තියෙන්නේ මට නම් මතක නෑ. ඉතින් මෙහි ඒ ಗುಣ හතර බුදුරජාන් වහන්සේ තුල තියෙනවා. ස්වාමීන් වහන්සේ පමණ ಗುಣ තියෙන අපේ සාතුන් වහන්සේ උදෙසා සිදු කරන පූජාවන් සුදුසු වන්නේ මෙච්චර පූජාවන් කරන්නේ ඇයි කියලා අපි ඒවා ඉතින් ඒ නිරේත යන්න පාරවල් කපා ගන්නවනේ. නිරේන මේ කටේ වචනයෙන්ම දෙව්ලෝ යන්නත් පුළුවන්. කටේ වචනයෙන්ම නිරේ යන්නත් පුළුවන්. තේරෙනවනේ? ඒ වගේම හිතන දේෙන් නිරේ යන්නත් පුළුවන්, දිව්‍ය ලෝක යන්නත් පුළුවන්. ඒ වගේම හැසිරෙන විදිහෙන් දිව්‍ය ලෝක යන්නත් පුළුවන්, නිරේ යන්නත් පුළුවන්. තර්ක විතර්ක වලින්ම දිව්‍ය ලෝක යන්නත් පුළුවන්, සුගතිය යන්නත්, මේ නිරේ යන්නත් පුළුවන්. ඒ වගේ එක එක්කිනා පාරවල් වෙන් කර ගන්නවා. එක එක්කිනා පාරවල් වෙන් කරගන්නවා. ඉතින් ඊළඟට තියෙනවා මේ විදිහට මේ ಗುಣ හතර තියෙනවා. මහරජාණනි භාග්‍යතුන් වහන්සේ සතු ඇති මේ සියලු ಗುಣ විනාශ කළ නොහැකි බැවින් එක රසයෙන් යුක්ත වේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ ಗುಣ හතර මේ එකට ගොනු වෙලා තියෙන ඒක රසයි. මේවා අනතුරු කරන්න බැරි ಗುಣ හතරක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ අනතුරු නොකළ හැකි බැවින් ආරෝග්‍යයෙන් යුක්තයි. නොසෙල්විය හැකි බැවින් අකෝප්‍යයි. පරෝපක්‍රමයෙන් නොමැඩලිය හැකි බැවින් අපරෝපක්‍රමයි. අන්‍ය ක්‍රියාවකින් නොවදින බැවින් අකුසන ක්‍රියාවන්ගෙන් යුක්තයි කියලා pāli වචනේ පරිවර්තනය කරලා තියෙන්නේ. බුදු ගුණ මේ වචන කියවලාවත් නැතුව ඇති සාමාන්‍ය ජනයා. ආරෝග්‍ය ඊළඟට අකෝපිය බුදුගුණ වලට බුදුරජාණන් වහන්සේ ආරෝග්‍යයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ අකෝපයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ අපරෝපක්‍රමයෙන් යුක්තයි. කියන්නේ උපක්‍රම කළා නසන්න බෑ. බුදුරජාණන් වහන්සේ අපුසන ක්‍රියාවන්ගෙන් යුක්තයි. ඒ කියන්නේ අනිත් අයගේ ක්‍රියාවන් වලින් උන්වහන්සේට හානි කරන්න බෑ. මේ වචනේ මහලවත් නෑ නේද? අකුසන ක්‍රියාවෙන් යුක්තයි කියලා. බුදුරජාණන් වහන්සේ මහරජාණනි පාපියෝ මාරතෙමේ නොපෙනී සැඟවි සිට පංචාල පංචසාල බ්‍රාහ්මණ ගෘහපතියන් ආවේශ වූයේය. බුදුරජාණන් වහන්සේ ඉස්සරහ පිට ආවේශ වුණේ නැහැ කියනවා. ඒ ගමේ මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේට පේන්නේ නැතුව, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රകൃතිය හැට පේන්නේ නැති විදිහට තමයි රහසේ තමයි මේ මේ මායя මේ වැඩේ කලේ දාන්නේ නොලැබෙන ක්‍රමය. ඒක මේ භාග්‍යවතුන් වහන්සේගේ දෙනෙත් අභියසේම කාරණාව सिद्ध කරන්න කිව්වා. ඒ ඒ දැන් මෙතනදී මේ විදිහට කියනවා. බුදුරජාණන් වහන්සේ නොපෙනී ඉඳලා කියන මේ මායя කලේ කියනවා රජුගේ ඈත ප්‍රත්‍යන්ත දේශයේ දැන් රජ කෙනෙක් ගත්තොත් රජතුමාට පේන්නේ නැති තැනක ඉඳලා හොරමුලක් හොරකම් කරනවා. රජතුමාට පෙන්වනොත් ඉවරයි. ඊට පස්සේ එතක් ලැබෙයිද හො රජුණට අහු වුණොත් අනේ නෑ කිව්වා. ඒ වගේ තමයි කියන පවිතු මාර්යන් නොපෙනී සැඟවි සිටම පංචශාල ගෘහපතියන්ට ආවේශ වෙලා දානි ලැබෙන්නේ නැතිවෙන්න ඇදුවා. ඊළඟට තියෙනවා උපමාවක්. ස්වාමී මේ රජතුමනි ස්ත්‍රියක් තමන්ගේ මිනිහට පේන්නේ නැති වෙන්න තමයි කව වෙන මිනිහෙක් එක්ක ඉන්නේ. යම් විදිහකට තමන්ගේ මනුස්සයට පේන්න සොරසැමියත් එක්ක හිටියොත් හොඳ කොහොම වෙයිද ඇහුවා. අනේ ස්වාමීනි සිතක් නම් ලැබෙන්නේ නැහැ වගේ තමයි තථාගතයන් වහන්සේට නොපෙනී ඉඳලාමයි කිව්වා මේ මාර්යා මේ වැඩේ කළේ. ඊට පස්සේ කියනවා ඉදින් මහරජාණෙනි පවිතු මාර්යා භාග්‍යතුන් වහන්සේ උදෙසා කරන ලද ළඟට පමුණුවන ලද පරිභෝගිකයට අනුතුරු කරයි නම් ඔහුගේ හිස හත් කඩකට හෝ දහස් කඩකට පැලෙන්නේ. බුදුරජාණන් වහන්සේ උදෙසා කියලා හදලා තිබ්බ ආහාර ටික විනාශ කරනවා නම් බුදුරජාණන් වහන්සේ උදෙසා ළඟට ගෙනාපු එක බුදුරජාණන් වහන්සේ පරිභෝග කරද්දී ඒකට අනතුරු කරා නම් හත් කඩකට දහස් කඩකට හිස පැලෙනවා කියනවා. ඒත් ඒත් බුදුරජාණන් වහන්සේ ළඟට ගෙනාවේ නැහැ කියනවා. මේ ගෙවල් වල ආහාර හදලා තින්නේ බුදුරජාණන් වහන්සේ දිසා නෙවෙයි කියනවා. පැහැදිලි නේද? ඒ නිසා ස්වාමීනි නාගසේනයන් වහන්සේ මේ විස්තරය කරපු ගමම කියනවා පවිතු මාර්යා විසින් සොරකම් කරන ලද්දේය සොරකමින් කරන ලද්දේය පවිතු මාර්යා සැඟවී සිට පංචශාල බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වූයේය ඉතින් ස්වාමීන් මේ පවිතු මාරතේ මේ භාග්‍යතුන් වහන්සේ උදෙසා කරන ලද ළඟට පමුණුවන ලද පරිභෝගිත අනුතුරු කරයි නම් ඔහුගේ හිස හත් කඩකට හෝ දහස් කඩකට හෝ පැලෙන්නේය බොල් වී මිතක්යෙන් ඔහුගේ සිරුර විසිරෙන්නේය ස්වාමීන් වහන්සේ යන වහන්සේ අපූර්වයි අපූර්වයි මම බුදුගුණ සිරෙහි පැහැදෙනවා කියලා පස්වන ප්‍රීතියෙන් පිනා ගියා. ඒ විදිහට තමයි ලාභයට අනුසුරු කිරීමට නොහැකි වීම ගැන මේ පරිච්ඡේදය කියන්නේ. අවසරයි ස්වාමීනි. ඒ පරිද්දෙන් අපගේ වාග්යතුන් වහන්සේගේ ලාභය උදෙසා මේ ලෝකේ කාටනම් හානි කරන්න පුළුවන්ද? ඒ කලන හැකි කාරණාවක්. ඉතින් මේ උතුම් දහම් පිළිසඳර ඒ වගේම අපගේ වාග්යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව මේ මොහොතේ මේ මොහොතේ අපට ඇති කරගන්න වාසනාව ලැබෙනවා. මේ දුරාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර